විෂය නිර්දේශ කරිකියුලම් වැඩ ඔක්කොම කරන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ. ඒකේ පාලක මණ්ඩලයේ ඉන්න එක සමාජිකයෙකු විසින් පළ කරපු අදහසක් විතරයි. ඒ පාලක මණ්ඩල රැස්වීමකදී පළ කරපු අදහසක් විතරයි මේ මහ පොළවේ ඕක කවදාවත් සාධනීය දෙයක් බවට පත් කරගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි කියන්නේ විෂයන් 8 මේ දැන් 9ක් තියෙනනේ මේක 6ට බස්සන්න කියලා ඕ ලෙවල් දක්වා. ඒක තමයි යෝජනාවක් ඇතුළත එන්න හදන්නේ. නව අධ්‍යාපන පනතේ මේ විෂයන් 6ට අනිවාර්යයෙන්ම ආගම ඇතුළත්. ඒක කරන්න දෙන්නේ මම ඒ කොයි වෙලාවක මේ මහජ ඒකට පාලක සභාවට මේ ආණ්ඩුවේ පත් කරපු දෙතුන් දෙනෙකුගේ අදහසක්. ඔබ ඊටම වැදගත් මාධ්‍යයක් හැටියට මේකට පෙළ ගැසීම නම් අපිට ඉස්සරහට අවශ්‍ය වෙයි. ඒ වගේ එකක් මේ යම් කිසි මොකද ඒක රාවයක් යනවා විතරයි. එහෙම එකක් මේ මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න මේ රටේ අපි ඉඩ දෙන්නේ නැහැ.